ඊළඟට චේතනා සංකල්ප මයික් එක ඔය පැත්තෙන් ඔන් කරන්න පුළුවන්ද? අවසරයි පහමඳුරනේ. මට දැනගන්න ඕනේ මේ තාලපුත සූත්‍රයට අනුව මේ ඒකේ වැරදි කලාව කියලා නිර්වචනය කරන්නේ මොකද්ද? ඊළඟ දේ මම අහලා තියෙනවා ඒ තාලපුත සූත්‍රයේ තියෙන ඒ පදනම තමයි රාගදේශ මොහ අවස්තනවා කියන එක. මේ ඒ අවස්තනවා කියන එක එතකොට දැන් අපි හිතමු දේවදත්ත හරි වෙන දුෂ්ටයෙක්ගේ හරි අපි මේ චරිතයක් මේ එයා රඟපානවා නම් එයා ඒ ෆීල් එක බොරුවට හරි රඟපාන්න ගන්න ඕනේ. එතකොට එයාගේ චේතනා වේග තියෙනවා. හැබැයි අන්තිමේට ෆිල්ම් එකේ අවුට්පුට් එක විදිහට එයා දෙන්නේ හොඳ දෙයක්. එතකොට හැබැයි එයා අය පොඩි නරක දේ කරන්න ඕනේ. එතකොට එයාට ඒක අකුසලයක් විදිහට බලපානවද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඔව් දැන් තාලපොට සූත්‍රයේදී කියන්නේ පුතා අපි අපේ ගායනය රඟ දැක්වීම තුළින් අන් අයගේ සිත්වල රාග ද්වේෂ මෝහ ඇවිලවීම එතකොට දැන් දැන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් පොඩි දරුවෙක් වැරද්දක් කරනවා. වැරද්දක් කළාම මවට හෝ පියාට සිද්ධ වෙනවා ඒ දරුවා වරදින් මුදවා ගන්න ඒ දරුවාට බනින්න සිද්ධ වෙනවා. සමහරකට ගහන්න සිද්ධ වෙනවා. එතකොට මේ ගහන බනින අවස්ථාවේදී දරුවාගේ හිත නරක් වෙනවා තමයි. එතනදී දරුවාට ද්වේෂසිත තමයි මතුවෙන්නේ. හැබැයි ද්වේෂසිත මතුණාට අර අම්මා හරි තාත්තා හරි ඒක කරන්නේ දරුවා ද්වේෂය තුල හිර කරන්න නෙමෙයි. වරදින් මුදවා ගන්න. ඒතර වරදින් මුදවා ගන්න කියන පස්සේ බනින්න වෙනවා, තරවටු කරන්න වෙනවා, ගහන්න වෙනවා. එතකොට తాවකාලිකව මේ දරුවාගේ හිතේ ගැටුමක්, ද්වේෂයක් ඇති වෙනව නේද, දුකක් ඇති වෙනව නේද කියලා. ඒක ගැන අනවශ්‍ය තරම් සංවේදී වෙන්න ගියොත් එහෙම අර දරුවා කවදාවත් හොඳ මඟට යොමු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා සමහර කාරණාවලදී අපට සිද්ධ වෙනවා අන් කෙනා වරදින් මුදවා ගන්න ඇතැම් විට දුක ඇති කරවන්නට ඇතැම් විට ශෝකය ඇති කරවන්න ඇතැම් විට බිය ඇති කරවන්න ඇතැම් විට ද්වේෂය ඇති කරගන්නට සමහර විට උපායශීලීව සිද්ධ වෙන අනිත් කෙනා වරදින් මුදවා ගන්න. දැන් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කේසි කියන අශ්ව අශ්වයන් দমনය කරන තැනත්ත බුදුහාමුදුරන්ගෙන් අහනවානේ මම අශ්ව ධම්මසාරති ඔබ වහන්සේ පුරුෂ ධම්මසාරති ඔබ වහන්සේ කොහොමද පුරුෂව দমনය කරන්නේ එතකොට බුදුහාමුදුර අහනවා ඔබ කොහොමද අශ්වව দমনය කරන්නේ එතකොට ඔහු කියනවා මං ක්‍රම තුනකට අශ්වය দমনය කරනවා. හොඳින් দমনය කරනවා, නරකින් দমনය කරනවා, ඊළඟට හොඳින් සහ නරකින් দমনය කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහන ඔය ක්‍රම තුනෙන්ම බැරි වුණොත් මොකද කරන්නේ? ඒ අශ්වයා අපේ પરම්පරාවට නින්දාවක් නිසා මරා දානවා ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මමත් ක්‍රම තුනකට පුරුෂයන් দমনය කරනවා. හොඳින් দমনය කරනවා, නරකින් দমনය කරනවා, හොඳින් සහ නරකින් කියන දෙකෙන්ම দমনය කරනවා. ඊට පස්සේ අහනවා කේසි ඔබ වහන්සේ මොකද්ද හොඳින් দমনය කරනවා නරකින් দমনය කරනවා කියලා අදහස් ගන්න. ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා කේසි සමහර මිනිස්සුන්ට පුළුවන් ඒ අයට මේ කුසලය පැත්ත, යහපත පැත්ත, හොඳ පැත්ත පෙන්නලා එයාගේ මනස අවදි කරන්න පුළුවන්. ඒ සෞම්‍ය පැත්තෙන් ඒගොල්ලන්ගේ සිත මොලොක් කරලා යහපතට යොමු කරන්න පුළුවන්. ඒක තමයි මොලොකින් দমনය කරනවා කියලා. රළු විදිහට দমনය කරනවා කියලා කියන්නේ නරකින් দমনය කරනවා කියලා කියන්නේ සමහරුන්ට එහෙම හොඳ පැත්ත පෙන්නලා මොලොක් කරලා බෑ. ඒගොල්ලන්ට අපාය බය ගැන කියලා බියවද්දන්නට වෙනවා. එතකොට මේ අපාය බය ගැන කියනකොට ඒගොල්ලෝ බිය වෙනවා ඇත්තටම. හැබැයි මේ බියවීම කියන එක අකුසලයක් තමයි. හැබැයි ඊට පස්සේ බියවීමත් එක්ක තමයි ඒගොල්ලෝ වරදින් මිදෙන්නේ. ඊට පස්සේ සමහර වෙලාවට ඒගොල්ලන්ට මෝඝ පුරුෂයා කියලා නිඳා කරලා. එතකොට ඒගොල්ලන්ට හිතරිදීමක් තමයි වෙන්නේ. ඒ හිතරිදීම කියන්නේ අකුසලයක් තමයි, දේශසිතක් තමයි. හැබැයි බුදුහාමුදුරේ ඒක කරන්නේ අර තැනත්තා වරදින් මුදවාගන්න. ඒ නිසා මව්පියෝ හරි කවුරු හරි අන් කෙනෙක් වරදින් මුදවා ගන්නට ඒ තැනත්තාගේ මනස තුල ඇතැම් විට අර ගස්ඨනයක් කෝපයක් එහෙම අර්බුදයක් ඇති කරන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් එතන හොඳ චේතනාවෙන් උපායක් හැටියට අනික් කෙනා වරදින් මුදවා ගැනීමේ අදහසින් ඒක කරනවා නම් වරදක් නැහැ. ඊළඟට ඔය ආපු ප්‍රශ්නේ දෙවෙනි කොටස තමයි දැන් දරුවාට එහෙම යහපත කරන්න ගිහිල්ලා අම්මා කුපිත වුණොත් තාත්තා කුපිත වුණොත් ගුරුවරයා කුපිත වුණොත් දරුවා යහමග යනවා හැබැයි අම්මා තාත්තා ගුරුවරයා යම් අකුසලයක් කරගන්න. එතකොට කෝපෙන් හරි අර දරුවාට වරදට දඬුවම් කරලා දරුවා මුදව ගන්න එක හොඳයි. හැබැයි දරුවාගේ වැරද්ද හදන්න ගිහිල්ලා මව කුපිත වෙන්න, පියා කුපිත වෙන්න, ගුරුවරයා කුපිත වීම සුදුසු නැහැ. අන්න ඒ වගේ අනිත් කෙනා රාගයෙන් මුදව ගන්න, ද්වේෂයෙන් මුදව ගන්න, මෝහයෙන් මුදව ගන්න රඟ දක්වන්න ගිහිල්ලා Taman ඒ අකුසල මූලයේ භුක්ති විඳලා Taman ඒක තුල හිර වෙනවා නම් අනිත් කෙනා මිදෙනවා. එතකොට ලෝකෙට අනර්ථයක් වෙලා නැහැ. හැබැයි Taman ඒ තුල තමන්ගේ මනස විනාශ කරගෙන తాවකාලිකව අකුසලයක් සිද්ධ කරගන්න. ඒක සුදුසු නෑ. ඉතින් තාලපොට සූත්‍රයේ ඕකෙන් ওই පළවෙනි පැත්තයි පෙන්වන්නේ විශේෂයෙන්ම අපි කරන කියන දේවල් ගීතය නැටුම උදව් කරගෙන අනික් කෙනාගේ රාග දේශ මොහ ඇවිස්සීම යෝග්‍ය නැහැ කියන එකයි. ඉතින් ඔයා මතු කරපු පැත්තත් ඒක වැදගත් වෙනවා. එහෙම අනිත් කෙනා රාග දේශ මොහාදී මුදවීම සඳහා යම් උපාය මාර්ගයක් හැටියට කටයුතු කළා වුණා ඒක කරන්න ගිහිල්ලා තමන්ගේ සිත දුර්වල කරගත්තොත් తాවකාලිකව හෝ තමන් කරගන්නේ අකුසලයක් ඒක සුදුසු නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕනේ අර මව දරුවාගේ වරද දැකලා දඩුවම් කරනකොට මව කුපිත වෙන්නේ නැතිව ඉන්නත් පරිස්සම් වෙන්න ඕන. දරුවා වරදින් මුදව ගන්නත් දක්ෂ වෙන්නට ඕන. ඉතින් සමහර වෙලාවට මවට සිද්ධ වෙනවා කුපිත වෙලා වගේ පෙන්වන්න. මොකද නැත්තම් hina වෙවි ගිහිල්ලා දරුවට ගැහුවයි කියලා දරුවා ඒක ගණන් ගන්නෙ නෑනේ. එතකොට බනිනකොට, තරවටු කරනකොට, සැර කරනකොට, ගහනකොට එක්තරා ආවේගකාරී ස්වභාවයක් මවා ගන්නට සිද්ධ වෙනවා. හැබැයි මව හෝ පියා හෝ ගුරුවරයා දක්ෂ වෙන්නට ඕන ඒක ආරූඪ කරගත්තු ස්වභාවයකින් දරුවාගේ යහපත වෙනුවන ක්‍රියාත්මක වෙන්න. ඉතින් ඇත්තටම රඟ දැක්වීමෙදිත් ওই සිද්ධියමයි විය යුත්තේ. ඒක තමන් භුක්ති විඳින්න ගියොත් අනිත් කෙනාට යහපතක් වෙලා තියෙයි, තමන් විනාශ වෙලා තියෙයි. ඒක එච්චර යෝග්‍ය නැහැ. ඇත්තටම හැමදෙරේ මම හිතුවටත් වඩා මාර විදියට මම හොඳ උත්තරයක් ලැබුණා මට මේ ප්‍රසිද්ධ දක්ෂ වෙනත් හැමදෙරේ නම කෙනෙක් මම ප්‍රශ්නේ ඇහුවා හැබැයි යම් හේතුවකට උන්වහන්සේ උත්තර දෙන්න ප්‍රතික්ෂේප කළා බොහොමත්ම ස්තුතියි මම පළවෙනි තරත්තම ඔබ වහන්සේත් එක්ක සම්බන්ධ වුණේ ඉස්සරහට සම්බන්ධ වෙන්න බලනවා හොඳයි පුතා හොඳයි